valuable one. We know the summer. ආයුබෝවන් දහම මාත්‍ය. මේ මොකද ටිකක් ඒක විදිහක් මූණ කාර්ය අමුතුයි අඳුමත් අමුතුයි ඈ. ඒ ආරච්චි නැද්ද? කොහෙදෝයි අපිට කිසිම දෙයක් ආරංචි වෙන්නේ නැහැ. අපේ ගම්වල විපතක් වුණොත් ආරංචි වෙන්නේ. ඇක්සිඩන්ට් එකක් වුණානේ හරි. ආ විම ඇක්සිඩන්ට් එක? එහෙනම් මේ ඇක්සිඩන්ට් කිව්වේ මේ මේ මේවා තට්ටු දෙකේ බස් එක. ආ <laughs> මේ පත්තරේ තිබුණේ. මේ <clears throat> ස්පිතාලේ හිටියා මාස එකකුත් දවස් 32ක්. මගේ අම්මේ නිකන්වත් මේ ඇන්ටෝ මම බට උඹට නිකන් කියන්න තිබුණානේ බං මට මේ මේ හවුමාත් තනිය. ඉවරට උඹ ඔතනින් නිතරම කියන්නේ ඉතින් මොකක්වත් උනේ නැහනේ. දැන් මම කියන්නේ නිතරම අපි කතා බහ ඉන්නක තමයි මේ ඇක්සිඩන්ට් එක ගැන මට ඔබට දන්නන්න තිබුණානේ. මේ ඩබල් ඩෙකර් එක මෙහෙම යනකොට හරියට අදි අදියක් තීද්දි මම යන්තම් පැනගත්තා හැබැයි. <laughs> දුවලයක් උන්නේ නැහැ මොකක්වත් කිසි දෙයක්. අතකේ ගියයි මොකද්ද ඇක්සිඩන්ට් එකක් මොකද්ද? මොකක්වත් උන්නේ නැහැ කිසි. බේරුණා යන්තම්. මේ මට තමසලා දකින්නේ කොහෙද මම මම ඊට ඇක්සිඩන්ට් එක ඇක්සිඩන්ට් එක කියන්නේ විශ්වාස කරන්න ඕන ජාකෝරිස් දන්නවා ජාකෝරිස්ත් මම දැසුත් ගියා. ජාකෝරිස් අබලින් අය යමල්ලි. ඔව් මේ ආ දේශ කියන්නේ <laughs> ඔය කියන්නේ ජීප් එක ආවා උඩ පාරේ. උඩ පාරේ ජීප් එක එනකොට මේ පාරේ ආවා ඩබල් දැකගෙන. ආ මේ හයි ලෙවල් එකේ ආ හයි ලෙවල් නෙමෙයි ඔන් ද රෝඩ්. ඉතින් දෙක ගඩෝන් ගාලා හැපුණා. හැපිච්ච ගමන් අර ඇස්ට්‍රජේජල් එක තියෙන්නේ. මොකද්ද මන් දන්නේ ලයිට් එක. ගලවලා විසුණා. එහාට එහාට ගලවලා විසුණා අර ස්ටීරියන් එක ඇඹරිලා ගියා. මූණ අඳුරන්න බෑ ඩබල් දෙකේ. අනේ නහස් දෙක වගේ චෙප්පෝ. අම්මේ. අඩි 400ක් පාතාලයට පෙරළුණා. මේ බලාගෙන ඉඳද්ද ඩබල් දෙකේ. ඔව්. බලාගෙන ඉඳි කියන්නේ ඩ්‍රයිවර් ඩ්‍රයිවර් තන තුවාලයක් වල තිබුණේ නෑ. හැබැයි මිනිහා ඒක අඳුරන්න බෑ. ආ. ඩයිවර් අඳුරන්නම බෑ තුවාලයක් නම් වෙලා තිබුණේ නෑ. එහෙනම් මොකද අඳුරන්න බැරි තුවාලයක් වලනේ? අඳුරන්න බැරි ගමේ මිනිහෙක් නෙමෙයි. ආ හොව්. මෙන්න අපිට මේ පිටමනේ. පස්සේ ඉස්රායිල්ගේ මගෙන් හතර දෙනා ඔක්කොම පොඩි පත්තක්. කියන්නේ ලේ විමානේ ওই ලේ විල මට බලන්න බෑ මට කලන්ට හැදෙන්න ආවා. ඒ කොහෙන්දලාද ඔය වැටුනේ? වැටුනේ අඩි 400ක් ප්‍රපාතයට වැටුණා. හරි. අඩි 400ක් ඔව්. ඒක මට නම් මෙලෝ හිංගලෙකුට ඒක බලන් ඉන්නේ. කොයි හරියද ඔක උනේ? කොයි හරියද කියන්නේ මොකද්ද මම මේ කල්පනා කරන්නේ? මොකද්ද බලේ චිත්‍රපටිය? ආ මේ චිත්‍රපටියද තිබුණේ? ඔව් බයිස්කෝප් එක. ආපු කාරණේ කියපන්කො ඉස්සෙල්ලා. චිත්‍රපටියක් ගහනවා මෙතන. අයි බං අර මේ මට වෙන වෙන විකාරේ මේ මේ ෆෝන් එක පුරව ගන්නයි ආවේ. මේ ලෝක ගියා මේ ස්ටෝරි සිංහල ළඟට එයාට බෑ කිව්වා අද ගාබ්‍රියෙල් නෑ උන්ටත් බෑ කිව්වා මම මේ අරන් ආව. මම ෆෝම් හතරක් සවුත්තු කළා ඔක ලියන්න කිව්වා. වරද්ද. 15 දෙනෙක් විතර ඇවිල්ලා මම මේ මේ ෆෝම් මේවා තමයි අරන් ආවේ. ඔව්. ඕක නම් ඉස්කෝලේ වරකම් කරගෙන ආවේ. ආ. ඔය කොහොමද මේ අමාසයට අකුරු දන්නේ නෑනේ නේද හරියට අකුරු මම අකුරු දන්නේ අකුරු ගන්නෙ නැතුව නෙමෙයි ඕක මේ පොඩ්ඩක් එහාම යවුන සවුත් වෙන හින්දා. දැන් මෙයා කන්නඩිය බින්දුලන්නේ. මේ සිස්සත්වයක් ලැබුණයි කියලා කිව්වා නේද? මේ මෙයාට පොඩි දෙවෙනි එක්කනට. මෙයාට නේ මේ මෙයා අත බාලයා නෙමෙයි. නැහැ. මෙයා ඇන්ටන්නේ. ඇන්ට ආ. ගලවන් තොප්පිය මම ආ මට ගලවපන් ඒක නෙන්නම්. මම අඳුරන්න බෑ තොප්පිය සාගෙන ඉන්නවා. ආ. දැන් එහෙනම් කියන්න බලන්න මම මේ ආනේකට උත්තර දෙන්න මම ටක් ගාලා ලියලා දෙන්න. ඔව් මොකද්ද? ළමයාගේ නම කතා කරලා කියපන් ළමයාගේ නම ඇන්ටස් ඇන්ටස් කිව්වට මෙන්න ඇන්ටස් කිව්වට මෙන්න වාසගමත් එක කියන්නේ ටීකේ ඇන්ටස් ඔව් ටීකේ ඇන්ටස් ටීකේ ඇන්ටස් ඇඟට පයින් දෙහට යන පොඩ්ඩක් අ ඉල්ලුම් කරු ළමයාගේ පියාද යන වග ආ තව පාරක් කියවන්න අ ඉල්ලුම් කරු ළමයාගේ පියාද යන වග අ ඔව් මගේ නම දාන්න පියාගේ වයස මගේ වයස කීයද කියලා අහලා නැහැ <laughs> නෑ එහෙම නෑ එක එකක් නෑ සාමාන්‍ය දාන්නම අහලු වයස කියලා <laughs> මහලු වයස නේද මන් දන්නේ කීයද කියලා අහලා නැහැ ඒක ලියන්න මාත් හරියට මහලු වයස මහලු වයස මුඹ මෙහාට යන පැත්තකට යන ඔය වැඩේ කරගන්න දෙන්නෙක් බෑනේ මේක නෑ නෑ බලන්න හරියට රයිට් ඔබ පැත්තට එක්ක උඹ කරනවාද නැත්නම් මං කරනවාද මෙහෙම පුරවැසියෙක්ද? ඈ පුරවැසියෙක්ද? කවුද? මේ අහනවා මේක බෑ පුරවැසියෙක්. මොනවාද මේ අහන්නේ? දාන්න ගම්වැසියෙක් කියලා සාමාන්‍ය. පුරවැසියෙක්. ආ ඔව් ඒකත් ඇත්ත නේද? ගම් ගම්වැසියෙක් ඔන්න කොළඹ ඉන්නවා නම් පුරවැසියෙක්. ඒකත් විචාර අහනවා. හ්ම් නෑ එහෙම දැම්මත් හරි නෑ නේ මේ මාංශය. දැන් මේක තව එකක් තියෙනවා. මේක අහන්නේ ළමයා ලංකාවේද කියලා. ඒක නෑ නෑ ඒකට දාන්න සඳ ලංකාවේ කියලා. සඳ ලංකාවේ නේද? ආ. ළමයාගේ බාරකරුවෝ. කවුද බාරකරුවෝ? ඔව්. තව බාරක් කියන්නේ ළමයාගේ බාරකරුවෝ කවුද? බාරකරුවෝ. ආ. ඔය මහා බාරකරුවෝ මමයි ළමයා. ආ. අම්මා අම්මගේ නම දාන්න මේ තරබාරු කරු කියලා. තරබාර කරු. තරබාර කරු. අන්නේ මේ විස්තර සහිතව දෙන්න ඕනේ මේවට මේ. නැත්තම් ආපහු එවනවා කොහොමද? මෙතන අහනවා gedara tattway. දුෂ්කරද සාමාන්‍යද ඊට අප්‍රසන්නද එහෙමයි අහන්නේ. gedara tattway නම් භයංකාරයි. ඒක දාන්නේ. ඈ භයංකාරයි කියන්නේ 1000ක් දෙනෙක් නේ දැන්. <laughs> තමයි 1000ක්. ඒක 17 දාලා තව ඩෑෂ් එකක් දාලා ඉඳ තියන්න. 17ම ගන්න. ඉදිරියට තව ඉඳ තියන්න ඕනේ. ඔය ඩෑෂ් එකක් දාලා ඉඳ තියන්න. තව 17කට තියන්න හැ නෑ. ඉතලෝන නෑ ටිකක් පොඩ්ඩයි. තියාගේ ලිපි ණය. ණයක් නෑනේ. ණය නෑ. නෑ ණය නෑ ලිපි ණය. ඒ කියන්නේ ලියුම් කියුම් වලට ගත්තු නෑ. නෑ නෑ නෑ. මෙහෙම අරන් තියනවා නෑ. ඇඩ්‍රස් එක අහන්න. ඇඩ්‍රස් එක ඇඩ්‍රස් එක. ඇඩ්‍රස් එක. ඇඩ්‍රස් එක කියන්නේ මොකද ඇඩ්‍රස් එක? ලියුම් එන හැටි අහන්න. ලියුම් එන හැටි කියන්නේ ලියුම් එන පිළිවෙල මේ මේ සම්පූර්ණයෙන් විස්තර සහිතව කියන්න ඕනේ. ආපෝ දන්නවා ඒකට. ලියුම් එන පිළිවෙල. ලියුම් එන පිළිවෙල දන්නවනේ ඒක. එහෙම බෑ. එහෙම කළා මේ මේ ෆෝම් එක ආපහු මේ විස්තර දන්නවා ඔය පිස්සු මොකද දන්න දේවල් ලියන්නේ. හරි දන්න. මේ ඒගොල්ලෝ දන්නා ලියුම්කාර. ලියුම්කාර එහෙම කියලා බෑනේ. දැන් ලියුම් ලැබෙන පිළිවෙල සම්පූර්ණයෙන් මේක දාන්න විස්තර හරියට මහේද මහත් ගිහින් නැතේ තපල් කන්තරවලට. ගියාට ආම් මේක හරි ලක්ෂණ ලියුම් ලැබෙන පිළිවෙල. යන්නේ දැන් ඔය නොයෙක් නොයෙක් පළාත් වලින් දැන් ඔය දොම්පි දෙකටන දෙවකට මූකට හොරම්බාව නක්කවත්ත ගනේ මුල්ල ගම්පහ වේයන්ගොඩ ඔය ආදී පළාත්වලට ලියුම් එතෙන්ට එනවා. එච්චරම ආපුවාම ඔතන ඉන්න සෝටස්ලා කියලා. සෝටස්ලා ද බෝටස්ලා නවන්න. ඒගොල්ලෝ ලියුම් තෝරන. නැති තෝරලා එක එක නා ඒ විදිහට මළු වලට දානවා. නෑ නෑ නෑ දාපුවාම ඉඳලා කියලා කනවා. ලියුම් ලැබෙන පිළිවෙල මම දන්නේ නැත්නම් මට රට උගන්වන්නේ. මේ ෂෝට් රස්ලා එක එක මළු වලට දාපුවාම ඔය බලක ඉස්සර බයිසිකල් දෙන්න පයින්ම තමයි ආවේ එළින්ම දැන් ඔය අපේ ඔතෙන් ඩයිවිලා දැන් මට එන ලියුමක් නම් සිංහාර මුල්ලේ හන්දියෙන් ඇවිල්ලා ගල්බලල් හරහා දෙවට දිගේ වතුන් අරගෙන. නෑ නෑ නෑ එච්චර මං හිතන්නේ. නෑ ලැබෙන්නේ එහෙම තමයි. ඒවල් කියන්නේ නෑ. ඒවල් කියන්නේ මේක ඉඳ නැහනේ. ඇවිල්ලා බකා හා කතා කරනවා. තමයි හිතන්නේ දෙමව්පිය කතා කරන වෙලාවට හොම්බ දාන්නේ. තාත්තා කිව්වේ කෝච්චියෙන් එනවා කියලා. අයන් කිව්වා හරියට. කෝච්චියෙත් එනවා තමයි ඇවිල්ලා ඉඳ කඩුල ළඟට ඇවිල්ලා බැල් එක ගහනවා රින් රින් රින් කියලා නැත්තම් ඒ විශ්වාස කරන්නේ මේ මිනිහා ඉන්දි කඩුල්ල අරගෙනම ඇවිල්ලා මම හිතුවා තටේ තියලා නැත්තම් ජනේල උඩින් තියලා යනවා ලියුම. ඔහොමයි ලියුම් ලැබෙන්නේ. මොකද? අනේ අන්ද මේක මෙච්චර විස්තර නම් එච්චරවනේ නෑ. දැන් අපිට කොටින්නාගේ ඒ විදිහයි කියලා නෑ. එහෙම නෙමෙයි ඇඩ්‍රස් එක කියලා තියෙන්නේ. දැන් ඇඩ්‍රස් එක අමාත්‍යයේගේ ඇඩ්‍රස් එක. ඇඩ්‍රස් එක කිව්වේ ඒක තමයි තියෙන්නේ ලියුම් ලැබෙන්නේ නෙමෙයි. ආ නෑ නෑ. මොකන්නේ නේ. සතන් කවරේ කියන්නේ? ආ මම පිටනම. ඔව් පිටනම. නම පීකේ අමාරෙස් සිංහ ගල් බඩල්ල කෑනේ සිංහ අරමුල්ල. ඒ අංගුල. මේක මේකට ප්‍රින්සිපල් මේක ප්‍රින්සිපල්ට යවන්න එපා. ප්‍රින්සිපල් දන්නවනේ ප්‍රින්සිපල්ට මොකුත් තෝරන්නේ නෑ නේද එයා ඔක හරියට ඇරියේ නැත්නම් ඔක කියලා කිව්වා එහෙනම් ඔකට පිළිතුරක් එයා එවන්නේ නෑනේ තමයි ප්‍රින්සිපල් කවදාක්වත් එවන්නේ අතේ ගෙනත් දෙන්නේ <laughs> මං අඳුරනවා හ්ම් හ්ම් හ්ම් එතකොට දැන් අහනවා පියා ජීවිතය රැක ගැනීමට කරන දේ. ජීවිතය රැක ගැනීමට ඉස්සර නම් හිටපු උල්පිහියක් පාවිච්චි කළා. දැන් කඩුවක් පාවිච්චි කරනවා. ආ කඩුව නේ. ඔව් උල්පිහිය නීතියෙන් තහනම්. එහෙම කියලා බෑ මාස්ටර් මම මේ මේ රක්ෂාව රක්ෂාව මොකක්ද අහන්නේ? රක්ෂාව රක්ෂාවට මොකක්ද? ආ රක්ෂාව මල යකුම් බැඳීම, යකුම් එළවීම, කුම්භාණ්ඩයන් බිය ගැන්වීම, പ്രേත <laughs> පිසාචයන් නූල් මන්ත්‍ර වලින් ගැට ගසා දැමීම, කුම්බාලු ඇට්ටිවලු කන මීයන්ට මන්ත්‍ර ගුරුකම් කියනවා. ඔය හතරම දාන රස්සාව. ආ ඔන්න මම කෙටියෙන් දැම බොරෝ කරගනි. බප්පයන් කිව්වා. <laughs> උඹ කරනවාද මේක මම ලියන්න දෙන්නේ? ළමයි පොඩ්ඩක් කරවල. ඒව කරන්නේ නෑ දැන් බ්‍රෝකර් වැඩ මම. පියා අන්තිමට ගිය පාසල්. අන්තිමට කොහෙද ඉතින් අන්තිමට පාසල් යන්නේ අයිස්පිරිතාලෙට මිසක් නෙවෙයි. කවුද ඔය අහලා තියෙන්නේ? නෑ නෑ මේ අන්තිමට ගිය ඉස්සර ගිය පාසල ඇහුවොත් නෑ නෑ කොහොමද නෑ ළමයාගේ මවගේ වයස ඈ ළමයාගේ මවගේ වයස අහන්න අප්පෝ වයස දාන්න වයසක් කියන එකක් කතාවක වයස ගන්නත් බෑ මේ මිනිහට හම්බෙන පදිය කියන්නෙත් නැතුව වයස කියන්නෙත් නැහැ ගෑනු ඒක කාරණාවක් ගන්න. ආ හොඳයි. <clears throat> මවගේ බර බර අම්මෝනේ 17 දෙනෙකුගේ බරක්. පවනේ බර දෝයි. ආ එහෙමනම් අපි දාම බරපතලයි කියලා. ඔව් ඒක හොඳයි. එහෙම දැම්මහම දැන් ඉල්ලුම් කරන ණය කොපමණද? අන්න ඒක බෝ. ණයක් කොහෙද මං ඉල්ලන්නේ? ඇයි? ණය ඉල්ලන්නේ නෑ මොකද්ද මේ පොවන් එක? මේක තමයි ඇන්ද මොකද්ද බල මේ පොවන් එක? මේ තහ තව හුඟක් අහනවනේ මීට කලින් පෝරද මාති ભેද යනවා. ඇන්දද? පෝර කාටද ඔය දැම්මේ මොකද්ද මේ පොවන් එක ඈන්ට? මේ මේ මේ මේ මේ මේක මේක ළණයි කියන්න කියවන්න බෑ. මේක සඳහන් වෙලා නෑ නෑ මේ මොකද්ද මේ මේ මට පේන්නේ මේ ළමයි ඇතුළත් කරන ඉල්ලුම් පත්‍රයේ තවත් මොකක් හරි කලවම් වෙලා තියෙනවා. මොකද්ද? අ ආහාරයට පිරිසිදු පොල් පුන්නක් ලැබෙයිද කියලා. ඇන්ටටද? එයාට තමයි මම හිතන්නේ. ඇන්ට මොකද?